අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි කාලසටහන සඳහන් පරිදි ධර්ම සාකච්ඡාවකට නැත්නම් පොදු කමටහන් සුද්ධ කිරීමකටයි වෙලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි ලිඛිත ප්‍රශ්න වලින් සභාව සැසිවාරයේ ආරම්භ කරමු අතර වාරදී කාට හරි අවශ්‍යතාවයක් තියෙනවා කාලානුරූප ප්‍රශ්න නැගීම සඳහා පොදු ආරාධනාවක් කරමු අපි සුරංග මාධ්‍යට ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට. අවතරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. පර්යංකේදී හුස්ම දිගටම මෙනෙහි කරමි. කලින් අත්දැකීම් උනේ හුස්ම නොදැනී ගොස් කිසිවක් නොදැන අවස්ථා හා ඉන් පිපිදෙන අවස්ථා හා ඒ ආකාරයට නැවත නැවත හුස්ම බලා නැවත නැවත නොදන්නා අවස්ථාවලට ගොස් තිබීමය. මේ අත්දැකීමෙන් පර්යංකවලදී පැයකට වඩා ඉන්න උවමනාවක් තිබී නැත. නමුත් දැන් පැය එකමාරක් දෙකක් පමණ සිටිය හැකි වී ඇත්තේ හුස්ම අතහැරෙන්න නොදී සිටීමෙන්ය. මගේ අත්දැකීම් මෙසේ කරන විට සිතිවිලි ඒම නැති තරමට අඩු වී ඇති අතර ඇඟ රිදුම්ද දැනෙන්නේ ගන්නේ පැය එකමාරක් පමණ ගියාට පසුය. එවිටද දැනුණා යයි මෙනෙහි කර නැවත හුස්ම බැලීමෙන් තව බොහෝ වෙලා සිටිය හැකිය. අවසානයේ එකම තැන රිදුම නැති නොවන අවස්ථාවක් එයි. එවිට එය තවත් නොයවසා ඇසරි පැය දෙකක් පමණ ඉරියව් කිසිසේත් වෙනස් නොකර නොසෙල්වී සිටි බවට නොසිතේ ප්‍රබෝධමත්ය මීට වඩා දෙයක් දැන දැනට අත්විඳ නැත ඔබ වහන්සේගෙන් උපදෙස් ගෞරවයෙන් වැඩිදුර උපදෙස් ඉල්ලා සිටිමි ඔබ වහන්සේගෙන් දුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි හොඳයි තොරතුරු එහෙම නැත්නම් වාර්තා කිරීම හොඳයි නමුත් මෙතන අත්දැකීමේ මදි ගතියක් තියෙනවා වගේ මට පේනවා ඒකට හානියක් වෙන්නේ නැහැ ඒ විදිහට නිතර නිතර මූල කර්මස්ථානේ අපි ගත්තොත් ආනාපාන වශයෙන් මෙනෙහි කරමින් හිටියොත් හරියට කඹේ ඇවිදිනා වගේ ඒකම පවත්වාගෙන යාම නිසා හිතවිලි වලටපත් නොවි නැත්නම් වේදනාදියට ඇතුල් වෙන්න ගෙවදින් හිටිනොදී පවත්වාගෙන යන්න පුළුවන්. නමුත් අද ටෙන්ෂන් එකක් තියෙනවා හිතේ. නිතරම අරමුණ පිටිපස්සේ එළවන ගතියක් තියෙන එක තුනී වුණත්, මධ්‍යස්ථ වුණත්, ගොරෝසු වුණත් අරමුණ දිහා බලන ඉන්න ගතිය. එතකොට උදාහරණයක් වශයෙන් කියනවා සක්මණේ වගේ අනායාසයෙන් වැඩේ යන කතාවකට ඉඩ එන්නේ නැහැ. මේක හොඳ දඬුවමක්. හිතවිලි වලට හොඳ දඬුවමක්, වේදනාවට හොඳ දඬුවමක්, භාවනා ගොඩක් කල් කරගෙන යන්න හොඳ අත්දැකීමක්. මේක තියාගන්න ඕන. නමුත් එතකොට කෙවිතෙන් තලතලාමයි ගුණායලවන්න වෙන්නේ. ගුණාට යන්න දෙන වෙලාවක් එන්න වෙනවා. ඉඳපු ගමන් ආනපනෙ මතුවෙනවා ඉඳපු ආනපනෙ නැති වෙනවා ඉඳපු ගමන් හිතවිලි එනවා ඉඳපු ගමන් වේදනාව එනවා ඒ ඔක්කොම තියේදී ඒ එකටවත් බයක් නැතුව එහෙම නැත්නම් ඒකටවත් ඒ හැම කෙරෙම කෙරෙ විශ්වාසය ඇතුව දිගටම ආනපනෙ තිබිය යුතුම නැහැ මේ වෙලාවේ තියෙනවා තියෙනවා තියාගෙන ඉන්න පුළුවන් බාට විශ්වාසයක් ඇති වෙන එක හොඳයි නැත්නම් නිදර්ශනයක් වශයෙන් කියනනම් මේ කාන්තාරක යන ගල්පන්තියක් නිතරම උතුරුතරුව බල බලා තමයි යන්නේ. ගල් සාත්තු නායකයාගේ වැඩේම රාත්‍රියේ ගමන් කරන්නේ දවල් වලේ කූඩාරම් ගහනවා. උතුරුතරුව බලන්නේ. ඉතින් යම් වෙලාවක උතුරුතරුව නොපෙනී ගියොත් එයා ආසන්නයේ තියෙන ලකුණු ටිකක් අරගන්නවා. සාමාන්‍ය කාන්තාරේ උතුරුතරුව නොපෙනී යන්නේ මොකද වලාකුළු නැහැ. දූලි වලා තියෙන ඉඩ තියෙනවා. එහෙම නැත්නම් වෙන දෙයක් ආවොත් එයා කරන්නේ ඒ ආසන්නයේ තියෙන කාරණා ටිකක් අරගෙන ඒ අපහසුතාවය පහු වෙනකන් මේ උතරතරුව නැතුව යනවා. ඒක තමයි ඇත්තටම දක්ෂකම කියන්නේ. ඒක නිකන් ආශයන්තරාවක් බාණ්ඩ හදන වෙලාවේ වලාකුළු නැත්තම් ඒ පේනවනේ රණවේග. ඉතින් ඒකට බාගන්න කැප්ටන්ට පුළුවන්කමක් තියෙනවා. හොන්දටම බලාකුළු සහිත නම් ඒක රේඩාර් එකෙන් බස්සනවා. එතකොට කැප්ටන්ට පේන්නේ නැහැ ඒ ලකුණු. යාර වෙන එළිය එළිය විතරයි. රේඩාර් වලින් බස්සන්න පුළුවන්. එතකොට මූල කරපත්තානේ පේන්නේ නැහැ. එහෙම නැත්නම් ප්‍රාණවේග දැකලා නෙවෙයි බස්සන්නේ. අන්න ඒ වගේ දේකුත් මේ අන්තරවල තියෙනවා. මේක හොඳයි. මේක රෙජිමෙන්ටේෂන් කියලා මං කියන්නේ. නිතරම මූල කර්මත්තානේ තියায়න මේක හොඳ දඬුවමක් හිතවිලි වලට. හොඳ දඬුවමක් වේදනාවට. නමුත් Tamanටත් දඬුවමක්. මේක අත නෑර මේ අල්ලගෙන ඉන්න ඕනේ. ඒතර මෙයා නැති වුණොත් ආයෙත් හිතවිලියයි ආයෙත් වේදනයි කියලා බයක් තියෙනවා. මේ විශ්වාසය ඇති වුණාට පස්සේ ආයෙ හිතවිලි ආවත් කෙවිත ළඟ තියෙනවනේ ඕන වුණොත් ආන බණ මෙනෙහි කරනවා. වේදන ආවත් මෙනෙහි කරනවා වේදනාවටත් දෙන්න දෙනවා. හිතවිලියටත් දෙන්න දෙනවා. පාලනේ තමන්ගෙන් ගිලිහෙන්නත් ඉඩ දෙනවා. නමුත් දන්නවා ඒ ගිලිහුණාට ස්ථිරහානියක් වෙන්නේ නැහැ කියලා. ඒ නිසා මේ වාර්තා කර කර තියෙන හැටි හරි වාර්තාවත් හොඳයි නමුත් මේ ටික ඉස්සරහට යනකොට අත්දැකීම් වැඩි වෙනකොට මේ ටිකත් කිට්ටු කරගන්න කියලා මට මතක් කරන්න හිතෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මනේදී සිත අරමුණේ පවතී. වම්පස ඔසවනවා, තබනවා, වම් පාය ඔසවනවා, තබනවා, දකුණු පාය ඔසවනවා, තබනවා යනුවෙන්. ඒ සමගම ඔබ වහන්සේ උපදෙස් දුන් පරිදි වම් පාය ඔසවන විට එහි සැහැල්ලු බවද, තබන විට ඉහළට ඇදී යන තදවීමක්ද නිරීක්ෂණය කළෙමි. දකුණු පාය ඔසවන විට ඊතා බරගතියක් සහ තබන විට ඉහළට ඇදී ආ තදවීම දනහිස වටේ ගමන් කර දනහිස අධික ලෙස වේදනාවක් දැනුනි. ඇතුළත සක්මනේ වට පහක් හයක් යන විට ඒ වේදනාවද නොදැනුනි. ඉන්පසු වම දකුණ වශයෙන් පමණක් සිතට දැනුනි. දෙකලවදීද සතිය පවතී. මා ඉදිරියට කල යුත්තේ කුමක්දයි අනුකම්පාවෙන් පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. පර්යංකේදී මා මෙතන සිටනවා යනුවෙන් මූල කර්මස්ථානයේ ගත් විට විනාඩි 5කින් 10කින් පමණ සිත තැන්පත් වේ. තව මොහොතකින් සිත අනාගත සැලසුම් සකස් කරයි. වරින් වර නැවත සමාධිගත වේ. කලියුක්තේ කුමක්දයි අනුකම්පාවෙන් පහදා දෙනමින් ඉතාමත්ම ගෞරවයෙන් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිරෝගී සුව ප්‍රාර්ථනා කරමි. මම හිතනවා මේකට ඉංගිය ගන්න පුළුවන් ඒ ධක්මන් භාවනාවෙන් වම වශයෙන් දකුණු වශයෙන් එසවීම් තැබීම් වශයෙන් සක්මන කෙලවර තමන් පාලනයට නැත්නම් වෙනසට වඩා සතියෙන් ගත කරන්න පුළුවන් බව විශ්වාස කරාට පස්සේ මේ සියල්ලම වෙන්න ඇරලා වෙන කෙනෙක් සක්මන් කරනවා වගේ අනායාසයෙන් වෙන්න හදන පාඩම තව ඉස්සරහ තියෙන පාඩමක්. ඉතිසලා සියල්ල පාලනය කරන්න පුළුවන්කම ගන්න ඕන. අරගෙන ඉවරලා යන්නයි. ඒකෙන් තමයි වශී කරගන්නේ. එහෙම නැත්නම් කෙවිත අරගෙන හරක පිටිපස්සෙම ඉන්න එපා ඉස්සල් ප්‍රශ්න වගේ. එනිසා ඉතින් ඕන නම් එහෙමත් කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒක ලියලා සම්පූර්ණයෙන්ම gediya pitimම ඇවිදිනවා. වම වශයෙන් දකුණු වශයෙන් බලන්නෙත් නැහැ. ඔය සිවීම තැබීම වශයෙන් බලන්නෙත් නැහැ. යන්න ඇරලා Taman නිකන් පැත්තකට වෙලා Tamanම ඇවිදින දිහා බලනවා. එතකොට තමයි මේ චේතෝ විමුක්තිය. හිත විමුක්ත වීමක් වෙන්නේ නැත්නම් මේක පිටිපස්සේ ඉඳගෙන එළව එළව කෙවිතක් තියාන විදිනා වගේ කිරිල්ලක්. ඉතින් ඒක උනත් පොඩි දෙයක් නෙවෙයි ඒක ලොකු ජයග්‍රහණයක්. ඊට පස්සේ දේ තමයි ඇති වෙන විශ්වාසය මත යන්න ආරනවා හිතවිලි ආපදේ සද්ද හිච්චාවයි රූප වෙනිච්චාවයි වරින් වර සතියටත් එන්න පුළුවන් ඕනේ නම් දිගට මෙනෙහි කරලා සතිය පවත්වන්නත් පුළුවන් ඕනේ නම් එන දෙයකට එලි දෙන්නත් පුළුවන් අන්න ඒකම පරියංගයටත් දාන්න පරියංගයේදී ඉස්සල Tamanට සියල්ල පාලනය කරන්න පුළුවන් මට්ටමට යනකම් හැකියාවක් දොරට මෙනෙහි කරලා කරලා කරලා කීකරු කරගන්න කීකරු කරගෙන ඉවරලා යනාතේ යන්න කීකරු වෙන විශ්වාසය ආවට පස්සේ යන්නේ නැහැ. හිත ඊට පස්සේ කොහොමද යන්නේ. ගියත් ආපහු ගෙදෙට්ට එනවා. ඉතින් අන්නේ වගේ කීකරු වුණාට පස්සේ ඌ මේ ඒ සතෙකුට සාමාන්‍ය නිදහස දෙන වගේ උදර කීකරු කරගත්ත ගුණා ලියලා කණ්ඩරින්න ඕන වෙලාව. බැඳගත්ත වෙලාවේ ගැල බැඳගෙන වැඩ ගන්නවා. ඉතින් ගා අපි කියනවා දිගේලි කරනවා කියලා. දිගේලි කරලා දාන්න. කණ්ඩරින්න ඕන. ඊට පස්සේ ආයෙ ගත්ත වැඩ ගන්න. හැබැයි නැටුවොත් බැඳලම තියාන තර තලන. එහෙම එක්කුත් තියෙනවා. ඉතින් එහෙම නැතුව හදන්න ගියොත් තමයි ඔය දරුවෝ දෙමාපියන්ට වෛර කරන්නේ. දිගටම පාලනය කරන්න පටන් ගත්තොත් කාමරේට දාලා ලොක් කරලා අරක ඉගෙන ගන්න මේක කරන්න කියලා ඉතින් උන්ට කරන්න දෙයක් නැහැ. උන්ගේ සෙල්ලක්කාරකම් වලට ඉඩ දෙන්න ඕනේ. එතකොට දරුවොත් දෙමාපියෝ බාටපත් වෙනවා දෙමාපියෝ තේරුම් ගන්නවා ඒ නිසා දිගටම රෙජිමෙන්ටේෂන් කරන්න යන එක තමයි මේ අපේ භාවනාවේ අපට උගන්වලා තියෙන පාඩම. ඒක ඇත්ත මුලදී. මුලදී ගන්න ඕනේ එල්ලෙන්න පෙරලෙන්න නැති වෙන්න ගන්න ඕනේ මෙනෙහි කිරීමට නතු කර ගන්න ඕනේ. කරලා කරලා කරලා ඔක්කොම පාලනේ ආවට පස්සේ සරුගලේ නූල කඩලා යන්න ඇරියා වගේ යන්න අරන එකයි තියෙන්නේ. ඉස්සල ප්‍රශ්නේ දෙකේම දෙවෙනි ප්‍රශ්නේ වගේම ඒක තමයි කියන්න දෙන්නේ. ඒක හැබැයි හුඟක් වෙලාට කරන දෙයක් නෙමෙයි විශ්වාසය මතින් සිදුවෙන දෙයක් කියන එක තමයි කියන්න දෙන්නේ. පරම පූජනීය ස්වාමීන් වහන්සේ සිත ආලෝකමත් අඳුරකට කිලා දැස්ස බව පෙර අවස්ථාවක සඳහන් කළ විට එම සිද්ධිය නැවත නැවත සිදුවන බව ඔබ වහන්සේ ප්‍රකාශ කළා. මේක කියන්නේ ආලෝකමත් අඳුරක් කියලා පිස්සුනේ කෙලින්න හදන්නේ. ඉතින් පටන් ගන්නකොටම ලියන්නේ මොනවද කියලා බලන්නකො. ආලෝකමත් අඳුරක්. ඉතින් කරුණාකරලා මේක කරන සිංහලෙන් ලියන්න අපා මේ අපබ්‍රන්ත වලින් ලියන්න නැතුව. ඕක පැත්තක දාලා කොලේ තියලා දෙන්න අයිතිකාරයට ප්‍රශ්න ලියන්න කියලා. මේ ආලෝකමත් අඳුරක් කිව්වට මේ ඔන්න කවි කලාවට නම් කමන්නේ. පොයිටික් ලයිසන් වල කියත හැකි. මේ අපි මේ කමටහන් සුද්ධ කරන්නේ ආද? ගෞරවනීය ස්වාමීන් වහන්සේ භාවනා සක්මන. භාවනාව සක්මන. සක්මනේදී වම් පාදය විලුඹේ සිට ඉදිරියට තෙරපී යන ආකාරයක් විය. වම් මහපට ඇඟිල්ලේ ගෙවෙන බවත් ඒ සමගම දකුණු පාදය විලුඹ පොළවේ වදින ආකාරය හා එහි ගෙවීම නිරීක්ෂණය කරමින් සක්මනේ යෙදෙන විට ප්‍රශ්නය වම් පාදයේ ගෙවීමත් දකුණු පාදයේ පටන් ගැනීමත් අතර විරාමයක් ඇති බව නිරීක්ෂණය විය. එම විරාමය තුල තමයි ඊළඟට සක්මනේ සිත පවත්වනවාද වෙන අරමුණකට සිත ගන්නවාද යන තීරණය වන බව දැනුනි. මේ කාලය විරාමය සක්මනට පෙර මාහට නිර්ණය කළ නොහැකි වුණත් මාහට දැන් දැන් දැනුනියේ පැය වශයෙන් මහා කාලයක් එහි ඇති බවත් සංසාරයක කාලය එහි එම විරාමය තුල ඇති බවත් මේ මාහට පහදා දෙනමින් එපා නමද ඉල්ලා සිටිමි. ඔබ වහන්සේ නිරෝගී සුව පතමි. තවත් ප්‍රශ්නයක් තියෙනවා කියම ගෞරවනීය ස්වාමීන් වහන්සේ මා සක්මන් භාවනාවේදී වම් පාය හා දකුණු පාය පොළවේ වදින ආකාරය හොඳින් මෙනෙහි කරමින් සිටින අවස්ථාවේදී මා විසින් හිතාමතාම වම් දකුණු පාය වශයෙන් දකුණු පායට වම් පාය වශයෙන්ුත් මෙනෙහි කළෙමි. නමුත් වෙනත් සිතක් මගින් වම් පාය වම් වශයෙන් දකුණු පාය දකුණු වශයෙන් හඳුනාගත් බවත් සතිය නොකරන බවත් දැනුනි. ප්‍රශ්නය මෙම හඳුනා ගැනීම එකම සිතකම සිදුවුණු දෙයක්ද නැතිනම් සිත් දෙකක හඳුනා ගැනීමක් යන්න වශයෙන් පහදා දෙනමින් ඉල්ලා සිටිමි. දෙවෙනි ප්‍රශ්න නිකන් අනවශ්‍ය ඇති කරගත් එකක් මේ වරදොල මෙනෙහි කරන්න ඉවවා මේ තර්කයෙන් විසඳන්න පුළුවන් ප්‍රශ්න නෙවෙයි පළවෙනි එකේදී කියන විදිහට මේ ලෝකේ කවදාකවත් වැඩක් කියලා එකක් නැහැ ක්‍රියාවලිය තියෙන්නේ ක්‍රියාවලිය හැම ක්‍රියාවල් දෙකක් අතරම විශාල හිස්තනක් තියෙනවා අගාධයක් තියෙනවා ඒ ඔක්කොම නිකන් ඉරටු කූටු වෙන වෙනම එකතු කරලා ඉදලක් එහෙම නැත්නම් ඉලපතක් බැඳගත්තා වගේ හැම වෙලාවෙම ඉරටු දෙකක් මැද හිස්තනක් තියෙනවා. ඒ දෙක ගෑවිලා තිබුණාට යා වෙලා නැහැ. අන්න වගේ සක්මන් කරනකොට ඔසෝලා ඉවරලා විරාමයක් තිබිලා තමයි යවන්නේ. යවලා ඉවර වෙලා විරාමයක් තිබිලා තමයි තබන්නේ. තබල ඉවරුනට පස්සේ ඊගා පියරට යන අතරමැද හිස්තන් ගොඩක් තියෙනවා. ඒක පේන්නේ නැත්තේ අපි මේ කාලයේ තොගේට සලකලා බලන නිසා. ඉතින් මේ ඝන සංඥාව කියලා කියන්නේ ද්‍රව්‍ය වශයෙන් දේශේ වශයෙන් බලනකොට පොදියක් එකතු වෙච්චාම ඔක්කොටම එක නමක් දෙනවා. මේ මැස්ස ගොඩාක් එකතු වෙච්චාම වදේ කියලා නමක් දෙනවා. නමුත් මී වදයක් කියලා එකක් නැහැ. මීව එකතු වෙච්චාම මී මැස්ස වදේ තියෙනවා. වෙන් වුණාට පස්සේ නැහැ. ඒ වගේම වස්තු හැදිලා තියෙන්නේ රට උණු ගොඩක් එකතු වෙච්චාම රට උණු කෑල්ලක් හැදෙනවා. එහෙනම් පුංචි පුංචි අංශු ටිකට කියනවා ගහන සංඥාව කියලා. කෘත්‍ය රාශියක එකතු වෙච්චාම හැදෙන ගණිත කියනවා කිච්ච සංඥාව කියලා. අපි අතෝසෝනා කියන කෘත්‍ය ප්‍රධාන ප්‍රධාන පුංචි පුංචි කෘත්‍ය රාශියකින් සිද්ධ වෙලා තියෙනවා. ඒක විනිවිද දකින්න නම් අනික්ව අමතක කරලා ඒ වැඩේටම හිත යොදලා ආසන්නෙන් බලන්න ඕනේ. ඒකට කියන්නේ thin slicing of time. කාලේ ඊටාම කුඩා කොටස් වලට කඩලා බලනකොට මේ පුංචි පුංචි ක්‍රියා අංශු එකතු වෙලා හැදිච්ච ක්‍රියාදාමයක් තියෙනවා. එතකොට ක්‍රියාවට වැඩිය ක්‍රියා අංශු දෙකක් මැද තියෙන හිස්තන නවකයාට පුදුමාකාර සිලිලාරයක් ඇති කරනවා. නව භාවයක් ඇති කරනවා. අඩේ මෙච්චර කල් මේක යායට තියෙන එකක් වගේ දැක්කට මේ කෑලි කෑලි වලින් හැදිලා තියෙන කියලා ඉතින් ඒ ක්‍රමයට හදලා තමයි ඔය කම්පියුටර් හදලා තියෙන්නේ. ඒ ක්‍රමයට පුංචි කරලා තමයි රෝබෝලා හදාන්නේ. එක එක කෘත්‍ය වෙන් වෙන් වශයෙන් හදලා ඒවා එකතු කරපුවාම එයා කෘත්‍ය රාශියක් කරනවා. ප්‍රෝග්‍රෑම් වෙලා තියෙනවා ඒකට. ඒ වයිට වැඩි ලෝකෙට සංකීර්ණම යන්ත්‍රය තමයි මනුස්සයා කියන්නේ. නමුත් අපි මේ තොගීර සලකලා තියෙන්නේ මේකේ තියෙන වටිනාකම දන්නේ නැති නිසා. ඒ නිසා හොඳට සතියෙන් බලනකොට හැම දෙයක්ම කෘත්‍යක්ම වැටහෙන්නේ කාටුන් චිත්‍රපටියක් ස්ලෝ මෝෂන් දාලා බැලුවා වගේ. කාටුන් චිත්‍රපටිය හරියටම 1500ක් වේගයේ කැරකුණොත් තප්පරයකට විනාඩියට RPM එක 1500 න ඔක්කොම ලස්සනට ඇනිමේෂන් යනවා. සත්තු දඟලනවා රේමේ. නමුත් බැරි වෙලා හරි 1500 750ට අඩු කරපු ගමන් මේවා වැඩ කරන්නේ ඒ කියන්නේ රූකඩ නටනකොට උඩ ඉන්න කට බීලා වැඩි වෙච්චාම රූකඩ නටනකොට කොල්මක්. කොහොමද බොන උඩින් කට්ටිය. නැත්තම් බොහොම ලස්සනද ටිකක් බලහන් ඉන්නකොට පේන්නේ නිකන් පණ තියනා වගේ තමයි. බිව්වොත් එහෙම අතපය ගැස්සෙනවා ටිකක්. නිකන් අප්සෙට් වෙනවා. කාටුන් චිත්‍රපටියත් ඒ පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියපු කියන දවසේ මට තේරුණා මේක කොච්චර ලස්සන නිදර්ශනයක්ද කියලා. කාටුන් චිත්‍රපටියක වේගය අඩු වුණොත් ඒ ඒ රූප ක්‍රිකොල කැලිය ඉරි කැලියනේ නෝ දෙල්ලම කරන්නේ ඔක්කොම ඒ ඉරි කැලිය වලට පණ එන්නේ නැහැ හොල්මන් වෙනවා ඒක ඒක කතාවේ රසෙ එන්නේ නැහැ ශෝකාන්තයන්ත දුක්ඛාන්තයන් දෙන්නේ නැහැ මොකද මේ ඉරි කැලිය වලින් නේ මම මෙච්චර රැවටිලා හිටිය කියලා පේනවා ඒක මේ සතිය වැඩි වෙනකොට අපි මේ කරන කෘත්‍ය වල එකට එකට චේතනා පහළලා එකින් එකට ආයෝක චිත්තගිරිය වායව ධාතු නිමුත් කරමින් කරන පුංචි පුංචි ක්‍රියා රාශියක් කියලා දැනගත්තට පස්සේ ඒ ක්‍රියාවේ තියෙන රසවින්දනයේ වෙනුවට ක්‍රියාවේ යාන්ත්‍රණයට හිත ගිය ගමන් මනුස්සයා කියලා කියන්නේ කොච්චර පැරණි නිර්මාණයක්ද කියන එක. මම නෙවෙයි. මනුස්සයා. ඊට පස්සේ මනසරින් අපි මෙතෙක් කල් කෙරුවේ මොනවද ඊයේ වෙච්චිව බැලුවා හෙට වෙන්න තියෙනවල් බැලුවා අරයා මෙයා ගැන බැලුවා අතන මෙතන බැලුවා මේක බැලුවේ නැහැ මේක බැලුවොත් ලැබෙන ඥානෙ විශ්වගතයි. කිසිම කෙනෙකුට ඒක නෑ කියන්න බෑ. නමුත් අපේ කෙලස් කියන්නේ මේක බලන්න දෙන්නේ නැතුව අපි නන්නත්තර කරන එක. කෙලස් නැතුව මේකට හිත යෙදුවත් පළවෙනි දැක්මේදී පෙන්වන්නේ නෑ. දෙකේදී පෙන්වන්නේ ලක්ෂ වාරයක් බල බල ඉන්නකොට සමීපව බලනකොට කිච්ච ගණේ ගැළවිලා පේන්න පටන් ගන්නවා. එකින් එකින් එකින් එකින් වෙන් වෙලා තියෙන කෘත්‍ය රාශියක් තමයි අපි ක්‍රියාවක් කියලා ගන්න. මෙතන ක්‍රියාවක් නෑ ක්‍රියාවලියක් තියෙන්නේ. ඉතින් ඒ අනුව බලනකොට ඒ රූප නැත්තම් ලීවර් සිස්ටම් එක වගේ මේ තියෙන ක්‍රියාවලියට බලපාන චේතනා ක්‍රියාගානට එක එකක් තියෙනවා. පුංචි පුංචි චේතනානෝ තමයි ඒ කටයුත්ත සිද්ධ වෙන්නේ. හැබැයි චේතනාගෙන් වෙන බවවත් දන්නෙත් නෑ. චේතනාවත් මගේ නෙවෙයි. ඒක නිසා මේවා සිද්ධ වෙන්නේ කාගේ දෝණේ ආයපත්‍රේ. කාගේ දෝ න්‍යාය පත්‍රයෙන් එන්නේ ඒ බය නිසා ඒක දැනගන්න අකමැති නිසා මේ ක්‍රියාව කිච්චකනේ වශයෙන් ලිහනකොටම අපිට බයක් ඇති වෙනවා භාවනා කරන එක සිලිලාරයක් මතුවෙනවා උද්‍යෝගයක් මතුවෙනවා මොකද ඒ ලෑස්තිලා යන නිසා කලින් බන අහලා තියෙන නිසා අනික් කෙනෙකුට පුදුම බයක් ඇති වෙනවා ඉතින් ඒ නිසා මරණ මොහොත වෙනකොට තමන්ගේ පාලනයෙන් ගිලිනකොට පුදුමාකාර බයක්. ක්ලාන්ත වෙනකොට පුදුමාකාර බයක්. ඉතින් ඒ නිසා අපි ඒව අයින් කරගෙන තමයි මේ ජීවත් වෙන්න හදන්නේ. නමුත් ඒක අයින් කරන්න බෑ. කොයි දේ කරුවත් ඒක තියෙනවා. ඉතින් ඒ නිසා මේ කෘත්‍ය දෙකක් අතර කෘත්‍ය අනු දෙකක් අතර තියෙන මේ හිස්තන දැකලා ඒක අගය කරන්න සමාදම් වෙන්න ගියොත් තේරෙන්න පටන් ගන්නවා මුළු ලෝකෙම තියෙන්නේ කොයි කෙනා කොහොම කරත් එක්කිනෙකුටවත් ඒකේ පාලනයක් නැහැ මේ පුංචි පුංචි පුංචි ගොඩක් එකතු වෙලා හැදෙන ක්‍රියාවක් මේකේ තියෙන්නේ. ඒ හැම ක්‍රියා අංශු දෙකක් මැදම නිවන තියෙනවා. මේක නොදැක තමයි අපි මේ ක්‍රියාව දැකලා තියෙන්නේ. ක්‍රියාව දැක්කොත් නිවන නැහැ. ක්‍රියා හිත කියලා එකක් තියෙනවා. කිසිම දෙයක් පේන්නේ නැහැ. නම හිස්තන විතරක් පේන්නේ. ඒක කියන රහතන් වහන්සේගේ හිත කියලා. ඒකට ක්‍රියා හිත කිව්වට ඒකට අකිරියක් එතන තියෙනවා. ඉතින් ඒකට පාර තමයි හදන්නේ. හැම දෙයක් අතරමැදම තියෙන්නේ පුංචි පුංචි කාලාන්තර තියෙනවා. කාල පරිතර තියෙනවා. ඒ කාල පරිතර ඉක්මවල බැලුවොත් අන්නාව ඇති වෙනවා. කාල පරිතර එක බැලුවොත් බයක් චකිතයක් ඇති වෙනවා. පෘථග්ජනයට භාවනා කරන යෝගාවචරයට හිතෙනවා භාවනා හරි. දැන් මට මේ කෘත්‍ය ගණේ ලිහිලා පේන්න පටන් ගන්නවා කියලා. ඉතින් එතකොට තේරෙන්න පටන් ගන්නවා මේ යන්ත්‍රේ වැඩ කරන්නේ කර්ම ශක්තියක් අනුව වෙන ධර්ම ශක්තියක් අනුව මේක මේ මගේ කියා ගත්තට ඒක තරහ නෑ. හැබැයි මගේ කියුප්පලිමේ මට පාලනය කරන්න බෑ. ඒ මට පාලනය කරන්න බැරි අනාත්ම ලක්ෂණයත් කිච්ච කඩ කෘත්‍ය කැඩිලා පේන එකත් එකම දේ. කෘත්‍ය කැඩි කැඩි පේනකොට මේකේ ආත්මයක් හිතෙන්න බෑ. හිතින් නෑ. ඉතින් මේ කැඩි කැඩි යන්න පටන් ගන්න වෙලාව ඒකට තීව පොතක් තියෙනවා Uh, going to pieces without falling apart කියලා. මේක පැහැලෙයිද යනවා හැමතැනම. හැබැයි විසිරී යන්නේ නැහැ. මේ මැස්ස එළියට යනවා ආයෙ ආවට පස්සේ පොදිය තියෙනවා. ඔය පරණ මේ මැටි බහන්න තියෙන උලංගිරි ගියේවා. හැම තැනම උලංගිරි යන්න යන්න වටිනාකම වැඩි. වැටුනොත් කැඩෙන්නේ මෙතනයි කියලා දැන් ඉර ඇඳිලා තියෙනවා. going to pieces, gone to pieces but not falling apart. තාම කැඩලා ගියේ නැහැ. ඉතින් එතකොට පේන්න පටන් අර ගන්නවා මේක ඒක ඝණයක් කියලා පෙන්වන්න හදන સંદર્ભයත් එක්ක තන්නේ කර විරුද්ධතාවක් තියෙනවා. මේ ඒකකයක් ඒක ඝණයක් නিত্য සුඛ සුබ පදණය තමයි කාම ලෝකේ තියෙන්නේ. ඒක මේ පුරුද්ද වූ ඝන සංඥාවක් කිච්ච සංඥාවක් කියන එක තමයි පරමාර්ථ ලෝකේ තියෙන්නේ. මේ මේ හිත පුරුදු කරන්නයි හදන්නේ. ඒකයි මේකයි අතර. ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ දින කීපෙදීම පළමුදා පටන් සක්මන් කිරීමේදී ටික වේලාවකින් තද කොන්දේ කැක්කුමක් මතුවේ. එම தත්ත්වයේ තිබියදීම পায় තබන තබන වාරයක් පාසා পায় පොළවේ හැපෙන තැන පිළිබඳ සතිමත් වූ අතර කොන්දේ අමාරුව එන්න එන්නම වැඩි වුණා. මේ தත්ත්වය පැවතිද්දීම පරියංකයට ගිය පසු ආනාපානය ප්‍රකට වන අතර ඒ දෙස බලා සිටීමේදී කොන්දේ අමාරුව නොදැනේ. නමුත් නැවත සක්මනේදී කොන්දේ අමාරුව මතුවේ. මේ අතර තද උණගතියක් මතුව අතර එය එන්නෙන්නම වැඩි විය. නැවත භාවනා නැවත කරන්න බැරි තරමටම අපහසුතාවයක් දැනුණද කය පිළිබඳ වේදනාව පිළිබඳ හොඳ සතියක් පැවතුණි. අද උදේවරුේ ඉහළ සක්මන් මළුවේ සක්මන් කොට පරයන්කයට ගිය පසු හොඳින් ආනාපානය ප්‍රකට වූ අතර එය ඊතා සියුම් ලෙස පෙනී පසුව නොපෙනී ගිය අතර හුස්ම රැල්ල දැකගත නොහැකිය. නමුත් ඉන්න බව දන්නා නමුත් ඇල්ලීමට නිමිත්තක් නොවිය. පුදුම සැහැල්ලු ගතියක් තිබින. ටික වේලාවකින් අඳුරු ගතියක් මතුවී සියල්ල නැතිවන බව, අඳුරෙන් වසා ගන්නා බව තේරුණ අතර ටික වේලාවකින් නැවත ඉන්න බව තේරුණි. කය ප්‍රකට විය. නැවත ආනාපානය දෙස බලා ඉඳීම කල හැකි විය. මේ தත්ත්වය නැවත නැවත අත්දකින්න ආසා හිතේ. මගේ ගැටලුව නම් මේ தත්ත්වයෙන් පසු සක්මනේදී පැවතුන කොන්දේ අමාරුව හා උණගතිය නැති විය. හරියට වස්තියකින් පසු හරියට වස්තියකින් පසු පළමු ආහාර වේල ගත්තා වගේ අලුත් බවක් තිබේ. භාවනාවට ආසහිතේ. ඔබ වහන්සේ නිතර කියන්නාක් මෙන් ගාලල්ල වගේ සුවයක් දැනේ. ගාලල්ල මේ தත්ත්වය යම් කර්මයක් ගෙවීමක්ද? මුලින් ලද අත්දැකීම කර්මය මේ தත්ත්වය යම් කර්මයක් ගෙවීමක්ද? මුලින් ලද අත්දැකීම නැවත අත්දකින්න උත්සාහ කිරීම හොඳද? වහන්සේට දරුවන් සරණයි. නෑ අපිට අත්දැකන්න අත්දකින්න ඉල්ලන්න පුළුවන් ලැබෙන්න ලැබෙන බව අපට කියන්න බෑ. ඉතින් ඒක නිසා මේ යම් දුකක් විනිවිද්දොත් පමණයි එහා පැත්තේ විපස්සනා ඥානයක් තියෙන්නේ. කවදාකවත් එහෙම විඳපු නැති දුකක් විඳේ නැත්නම් නොලබපු ඥානයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මහසීසයට ලියලා තියෙනවා හැම වෙලාවෙම විපස්සනා ඥානයක් ඉන්නේ ඉස්සලා අනිශ්චිතතාවයක්, බයක්, චකිතයක්, දුකක්, තිගැස්මක් ඇති කරනවා. ඒ කියන්නේ තෝ කන මරණෝ කියාගෙන එනවා. නතර කෙරුවොත් ආපහු හිරපු තැනට යන්න පුළුවන් කාම භෝගේ සංසාරේ දීර්ඝ වාසනාව ලබනවා. ඔබ කන්නේ කාපන්, බැදගෙන කන්නේ බැදගෙන කාපන්, තම්බන කන්නේ තම්බන කාපන් කියලා මේක දුන්නොත් එහා පැත්තේ තියෙන විශාල සාන්තියක්. ඉතින් මේ සාන්තිය ගන්න නම් කන්දක් නැගිටින පල්ලමකේ පල්ලම වැටෙනො සෙල්ලම. කන්ද නගින්න නැතුව පල්ලම සෙල්ලම හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මේ භාවනා කරපු කෙනාට තේනවා දවසට Taman කොච්චරක් කාය ජීවිත දෙක নিরপেক্ষ වෙනවද? පුදන්ට ලෑස්ති ඒ තරමට විපස්සනා ඥාන තියෙනවා. මේ කයයි ජීවිතය දෙක පිනවන්ටයි නලවන්ටයි සනසන්ටයි ගියොත් ඉතින් එන ඉතින් විතර මල්ල අරගෙන ගෙදර යන්න පුළුවන් බර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මුකුත් තුවාලයක් කරගන්න නැතුව. අඬු අඬු කඩා ගන්න නැතුව. භාවනා කරන්න ඕනේ නම් ඉතින් කැපෙයි. ඉතින් මේක මං හිතුවේ මේ මුල හරිය කියවගෙන යනකොට මේ ඇම්බියුලන්ස් එකක් ගෙන්නන්න වෙයි කියන්නේ. අන්තිමනෝට අහනවා මේක ආපහු ගන්නෙ කොහොමද කියලා. පිස්සු ලෝකයක්ද ආරමානිස් කියලා අහන්න හිතෙනවා. ඉතින් මේකෙදී බුදුජානකගේ ක්‍රමයක් තියෙනවා මරණය සහ නිවන අවබෝධ වීම එකට සිද්ධ වෙනවා. සමසීසී කියලා එකක් තියෙනවා. මරණ වේදනාව මත නිවන් අවබෝධ කරනවා. එහෙම පරිනිර්වාණය වෙනවා. එහෙම කෙනෙක්ද කියන්නේ වන්දනා. හැබැයි එහෙම වුණොත් පාඩුයි මොකද අර කට්ටියට කියලා යන්න වෙලාවක් හම්බෙන්නේ නැහැ මේ පාටියක් දාන්න වෙලාවක් හම්බෙන්නේ නැහැ නිවන් දැක්කයි. මේ මේ සෙල්ලමේදී ඔය භාවනා කරන්න ගිහිල්ලා ලැබෙන දුක් ටිකේ විතරමයි දැකෙන අපහසුතාවයේ විතරමයි ලැබෙන අසහනේ විතරමයි අපිට ඉතුරුන සහතිකේ මම පිටිස පුදුම බයයි ඒකට ඒකට වෙන්නේ නැතුව මේ උගුර උගුරට හොරා බේත් බොන්න හදනවා දැන් මෙහෙදි ඔහොමත් තියෙනවා පිටතෙන් වලට මම ගිහාම පේනවා ඒ භාවනා කරනකොට මේ දුක Taman වෙතට පැමිණෙනවා වළක්වන්න කරන සෙල්ලම් ඒක ලහපුවාම මොකටද භාවනා කරන්නේ? දුක අවබෝධ කරන්න භාවනා කරන්න. හැබැයි ළඟට එනකොට මේ පැත්තේ ඉන්න එපා. ඒවා දුක්පතුන්ටයි දේවල්. අපි දුක්පත් වෙලා නැහැ. අපි දුකටපත් වෙලා නැහැ. දුක බෑ. හැබැයි දුක අවබෝධ කරන්න භාවනා කරන්න. මේක තමයි භාවනා ලෝකේ hina කාලා ජීවත් වෙන්න පුළුවන් ගතිය. මේව උනාට පස්සේ තේනවා අපි කැප කරපු තරමල තමයි. ඒ කියන්නේ කැප කරන්නත් බෑ හිතල මන්දලා. ඒ ඒ අපේ හිතේ අපේ පරිණාමයේදී ඇති වෙලා තියෙන මේ ආරක්ෂාව පිළිබඳව ඇති වෙලා තියෙන සමහර ඥාන නිසා බලාපොරොත්තු වෙන්න බෑ දුකක් බලාපොරොත්තු වෙලා ගියොත් අපේ හිත පස ගන්නවා. මේක එන්න ඕනේ අහම්බේ. අකලට වට වැස්සක් වගේ නැත්නම් අකල අසුබ දිනක ආසුබ දසුණක්සේ. ඇයිදෝ යලියා මට ඒ සින්දුව හොඳට පාඩම් තිබුණා ඒක එන්නේ නැහැ. කාටද මතක තියෙනවද? අසුබ දිනකා සුබ දසුණක්සේ අකලට වටමහා වරුසාවක්සේ නොසිතූ දිනයක ඇයිදෝ ඔය අලියාවේ ඇයිදෝ යලි නාවේ කිව්වත් එකයි. ඔය දුක Taman ළඟට එනකොට සම්පූර්ණ සතියෙන් ආඩ්‍ය වෙන්න ඕනේ. ශීලෙන් ආඩ්‍ය වෙලා තියෙන්න ඕනේ. සද්ධාවෙන් ආඩ්‍ය වෙලා තියෙන්න. එතකොට අසුබ දිනකා සුබ දසුණක්සේ අකලටවත් මහා වඩුසාවක් එක පාරට එනවා මොන්න විදියකට හිතා ගන්න බැරි විදිහේ එක්ක ව්‍යසනයක් විදියට තමයි පේන්නේ. නමුත් අර පුරුද්දට පස ගහනවා. නමුත් අර හිතානේ ගිහිල්ලා ලැස හිතෝ කර කර දුන්නොත් එහා පැත්ත පුදුමාකාර සාන්තියක් තියෙනවා. මොනම කෙනෙකුටවත් කරන්න හැටි කියලා දෙන්න බෑ ඒක. ඒ ඒ කැපකිරීමේ කලාව ඒකට ලෑස්ති කෙනා කරනවා. සෙල්ලක්කාර කෙනා කරනවා. ඒක මේ බුදුරජාණන් වහන්සේ රාහුල කුමාරටත් දෙන්න බෑ. යසෝදරාටවත් දෙන්න බෑ. කියනවා මෙහෙම දෙයක් එයි. ලැහස මා විශ්වාස කරනකොට මොන දීපං. සීලේ විශ්වාස කරනකොට මොන දීපං. සතිය විශ්වාස කරන මොන දීපං. මොන දීපු දවසේ මං කියපු දේ ඇත්ත. ටිකකට මොන දුනොත් ටික සත්‍යක් ලැබෙනවා. ලොක්කට මොන දුනොත් ලොකු සත්‍යක් ලැබෙනවා. මෙන්න මේක පුරුදු කරගන්න ඉස්ලාම මේක සල්ලම් කර ගන්න ඕනේ. පන්නරේ තියා ගන්න ඕනේ. ඊට පස්සේ කියන්න ඕනේ පැමිණි දුක් පැණි රහයි කියන අපේ සිංහල ප්‍රස්තාවපිරලා අනුව විත වික්මඬ දුක් එනවා නම් කියන්නේ අනිවාර්යයෙන් මේ ආත්මේ නිවන් දකින්න හදන්න. ඒ නිසා නිවන් දකින්න ලෑස්ති නම් එන දුක්වල වැඩිවීමක් පේනවා. අසාධාරණ විදියට එනවා. අසාධාරණ බැනුම් එන්න පටන් ගන්නවා. අසාධාරණ ලෙඩ එන්න පටන් ගන්නවා. ඒ කියන්නේ account balance එක අඩියට වෙනකන් සුද්ධ කරන්න හදන්න. ඉතින් ඒක උඩ ගිහිල්ලා කියන්නේ මොකද්ද? දන්නේ නැති කෙනා මේ භාවනා කරනකොට දුක් වැඩි භාවනා කරනකොට මාර බරද කරදර වැඩි. භාවනා කරනවා ලෙඩ කරදර වැඩි කියලා. ඒත් ඔක කියලා තිබුණා මේ අපේ නීති මිත්‍සන් මණිමුත් ගිය කට්ටියක් එක්ක බලංගොඩ ආනන්ද වෛද්‍ය ආමතුරාට. වැඩ ඉන්න කාලේ ස්වාමීන් වහන්සේ. ඒතුළු කියලා තියෙනවා මේ කතාව ඇත්ත. දානෙට මේ කතාව ඇත්ත. දාන දෙන්න ගිය ගමන් කරදරයි. සීලයක් රකින්න ගියාම දුසීල වෙනවට වැඩි කරදරයි. සමාධියක් වඩන්න ගියාම වික්ෂිප්ත මනසට කරදර. හැබැයි මේ කතාව විපස්සනාට ගැලපෙන්නේ නැහැ. මොකද විපස්සනා කරන එක දන්නවා. දුක එනකොට මේක සුබ ලකුණක් කියලා. දුක එනකොට සිරි දෙවිතුව කෙට වැඩියක් ඒක. දුක එනකොට දන්නවා එහා පැත්තේ විපස්සනා ඥානයක් තියෙන නිසා විපස්සනා කාර්යය ඔය බන කන් අහුවෙන්නේ නැහැ. ඉතින් මේ පිට තියෙන කට්ටිය අහනවා. ඒ නිසා හැමදාම කියන දෙයක් තමයි අපි මේ ධර්මයට ඉදෙන්ට යන්න ගියාම හරියට බාධක හරියට කරදර මේ මාර මාර කරදර කියලා. අපේ ලොකු සාංචින්න කාලේ කියනවා මාර්යා මේ අපි වගේ වැල් ගැඩවිල්ලෙක් ගැන නරපණුවෙක් ගැන තඹේකට සලකන්නේ උගේ රෙගියුලාමේ නෙමෙයි වොලන්ටියාමේකේ සෝල්ජර් කෙනෙක්වත් එවන්නේ නැහැ කිව්වා. ඌ යන්නේ බුදුහාමුදුර කාට විතරයි. උන්දගේ වැටවලට විතර ගන්න මාරයා ගෙලිම බහිනවා. අපි කවුද? අපි නම් මල්ලෙන් ගන්නකොටම විශ්විලා යන නිසා අපි ළඟට එන්නේ නැහැ ඒගොල්ලෝ. එන්න වැඩක් නැහැ. මොකද මේ නරපණුනේ කොන්දප්පණ නැහැනේ. සද්ධාව නැහැනේ. සීලේ නැහැ. සතිය නැහැ. ඒ නිසා ওই මායя නෙමෙයි ওই මායя එනකොට උගේ අර හඩු ගඳ විතරයි වෙන්නේ. ඈත ඉඳලා වෙන්නේ මොකක්වත් නැහැ. ඒ නිසා බය වෙන්න එපා. උන්ද එනකොට ඊට වැඩිය වෙනස් මහ පොළොව සහල් වගන අඟුරු ඇසි වස් වගන ඉන්නේ. මේක එනකොට පොඩ්ඩක් ලෑස් වෙන්න මේ දුක්ඛ සත්‍ය තමයි මේ වැටෙන්න හදන්නේ. එතකොට ඔය සාදර වෙලක් දැම්මක සාදර වුණාට ඔය ඉන්නේ නැහැ. හැබැයි ආපු වෙලාවේ කාර අරින්න එපා. ඒක ගේමට කැතයි. යෝගාවචර කියන ගේමට කැතයි. නමුත් ඒ ඒ ගැම්ම, ඒ මූණ දෙන ශක්තිය එන්නේ ගොඩාක්කල් භාවනා කරලා ඒ ගැඹුරු ඥාන පාරුණාට පස්සේ විතර. අනික් අයට ඒක නිකන් උප්පණ්ඩනයක්, විහිළුවක්. ඒව නැත්තම් කෙනහිල්ලක් වඩටපත් වෙනවා මොනවද මේ අපිට කොච්චර කෙරොක්ක බයිනව නේද කියලා. බය වෙන්න එපා භාවනා කරගෙන යනකොට ඒ මහා ධෛර්යයේ, මහා පුරුෂ ශක්තිය, ඒ වීරිය එන්න පටන් ගන්නවා. දැන් අපි පුළු පුළුවන් විදිහට කැප කරන කැප කරන අනේකයි තියෙන්නේ. ඒ නිසා ඉල්ලුවාට ඔය දේ හම්බ වෙන්නේ නැහැ. හම්බ වෙච්ච වෙලාවේ කලදුටු කලවලියකම් කියලා වගේ ප්‍රයෝජන ගණ්ඩයි අපි මේ සන්නද්ධ වෙන්නේ සද්ධාවෙන්, සන්නද්ධ වෙන්නේ සීලෙන්, සන්නද්ධ වෙන්නේ සතියෙන්. එතකොට අපිට එක පාඩට කැඳවීමක් කරයි හරියට කැබිනට් එකේ උපැමිතිකමක් දෙන්න හදනවා කියන ටක් ගාලා ගත්ත උපැමිතිකම් දෙනවනේ. ඉතින් ඒක උඩ ගන්න එකයි තියෙන්නේ. වැරදුනාට පස්සේ ඉවරයි. අපි යනවා ඊගා ප්‍රශ්න. දෙතින ලිඛිතව යොමු කර තිබෙන අවසාන ප්‍රශ්නය මේ ගෞරවනීය ස්වාමීන් වහන්ස මේ මාගේ පළමුවන දීර්ඝ භාවනා වැඩසටහනයි. මෙහිදී සක්මනේදී සිතවිලි වල සිත පිහිටීම හා දෙපයේ සිත පිහිටුවීම යන දෙකම එක පිට එක පිට දිගටම දැකිය හැකිය. එනම් දෙපයෙන් පිට හිත නොයයි. එසේම සිතවිල්ලද දිගටම යයි. දෙපා දැනේ. සිතවිල්ලද සිදුවේ. මෙය ක්ෂණික මාත්‍රා වලින් සිදුවනු දැකිය හැකිය. බලෙන් දෙපයට පමණක් සිත ගෙනෙයි. බලෙන් දෙපයටම පමණක් සිත ගෙනෙයි. ඒත් සිතවිල්ලක් ආවිත දෙපය මෙනෙහි වෙමින්ම සිතවිල්ලද දිවයයි. හොඳ විමසිල්ලෙන් බලන විට මෙය එසේමයයි වැඩෙහි. මේ සතිය නොගැදී පිහිටීමයයි අසා ඇත. මීට පෙර සක්මන් කළ අවස්ථාවලදී හිත පිට යන විට දෙපාවල සිත නැති බව දැනී නැවත ගෙන ආයුතිය. සිතවිලි ආවිත සිතුණා කියාගත් විට ඒ සිතුවිලි රැල්ල නැවතී නැවත සක්මනට සිටේ. නමුත් දැන් දෙකම එකට යනවා. සක්මන මෙසේ ව්‍යාකූල ලෙස පෙනුනත් පරයන්කේදී දියුණුවක් අත්දකිමි. මේ දවස්වල හිත දුවනවා නැත්නම් හිත විසිරෙනවා වැඩි නිසා සක්මන ව්‍යාකූල වී ඇතැයි සිතුවද පරයන්කේදී සතිය දැන් වඩා හොඳය. ඔබ වහන්සේගෙන් උපදේශක් ගෞරවයෙන් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. හිතෙන්නේ මේ භාවනාව සිද්ධ වෙන්නේ සක්මනේ විතරයි. පරියන්කේ හිත පිට යන්නේ නැත්නම් කිසිම භාවනාවක් එන්නේ නැහැ. කිසිම ලාභයක් නැහැ. එහෙනම් බිස්නස් එක පාඩුයි. බිස්නස් සිද්ධ වෙන්නේ සක්මනේ විතරයි. ඉතින් ඒක කරදරයකට බාර අරගෙන. මුදේ එතන උපයන්න දෙයක් තියෙනවා. මේ හිතවිලි තියෙනවා මේ ආනප මේ පියවර තියෙනවා. හිතවිලි බැලුවොත් පියවර අමතක වෙනවා. පියවර බැලුවොත් හිතවිලි අමතක. නමුත් දිගටම සතිය තියෙනවා. මෙන්න මේ වගේ ක්‍රියා ශක්තියක තමයි විපස්සනාව තියෙන්නේ. කවදාකවත් පෙර කරපු දෙක ආනිසංසයකට විපස්සනා ලැබෙන්නේ නැහැ. ඉඳගෙන අතක් පිටක් තියන කරබන් ඉන්නකොට විපස්සනා වැඩෙන්නේ නැහැ. විපස්සනාවේදී කිලින්ම සටන යුද බිමේ. ඒකෙදී විවේක ගන්න වෙලාවක් නැහැ. ඒ නිසා මේ මගේ මේ නිරීක්ෂණේ හැටියට නම් භාවනාව සිද්ධ වෙන්නේ මේ විස්තරය හැටියට පරියන්කේ විතරයි. සක්මණේදී මේ මේ සමා වෙන්නේ සක්මණේදී විතරයි පරියංකේදී සිද්ධ වෙන්නේ නිකන් මේ සමාධි සුඛයක්, ධිට්ඨ ධම්ම සුඛයක් අරගෙන හිතවිලිත් නැහැ, වේදනත් නැහැ, නිකන් කවුරුත් නැති පාරු පාරක වාහනයක් අරගෙන යනවා. හරි කම්මැලි. පාරේ කවුරුකුත් නැහැ, නිකන් ගොඩතරේ අරගෙන යනවා වගේ. සක්මනේදී එවන එන්න සෙනග එහෙන් දුවනවා, මෙහෙන් දුවනවා, පොලක් මැද, වාහන මැද වාහනයක් අරගෙන යනවා. ඒ නිසා මේ පොඩ්ඩක් අගයන් ආඩම්බරයක් වෙනස් කරගන්න පරියංකය කියලා කියන්නේ පරියංක නෙමෙයි භාවනාව කියලා කියන්නේ විපස්සනා කියන එක හැම වෙලාවෙම ක්‍රියාශක්තියක් කරන කරන ප්‍රමාණයට තමන්ගේ පන්නරේ වැඩෙනවා කරන කරන ප්‍රමාණය තමන්ගේ ප්‍රතිශක්තිය වැඩෙනවා කරන කරන ප්‍රමාණයට තමන්ගේ විශ්වාසය වැඩෙනවා ඊට පස්සේ යායට සාන්තියක් කමනේ යාය තුරාම භාවනාවක් නැහැ විපස්සනාවක් නැහැ අර කරපු එකට ආනිසංස ලැබෙනවා ඒක නිකන් මේ ස්විප් කම්බල ජීවත් වෙනවා හම්බ කරගෙන කනවා වගේ නෙමෙයි ඒ නිසා ඒක එපයි කියනෝ නෙමෙයි මම මේ කියන්නේ. නමුත් විපස්සනාවේ තියෙන සෙල්ලක්කාරකම ඒක තමන් උපේන දෙයක්. ඒ අත්දැකීම් ටික හයිය හත්තේ තියෙන වෙලාවේ කරගන්න. එතකොට ඉස්සරහට ඒක අත වාසියට හිටිනවා. හොඳයි අපි විනාඩි 40ක් විතර කාලය අරගෙන තියෙන්නේ මේ ලිඛිත ප්‍රශ්න වලට දැන් තියෙනවා අපට විනාඩි 20ක් විතර සම්මත කාලේ කාට හරි අවශ්‍ය නම් අත උස්සලා මයික් එකේ. ස්වාමීන් වහන්සේ මම වැඩියෙන් සක්මන ප්‍රිය කරන කෙනෙක්. සක්මන નિરાයාසයෙන්ම කරනවා මෙනෙහි කිරීමකින් තොරව. ස්වාමීන් වහන්සේ සක්මන එහෙම කරලා සිත ඒකාග්‍ර කරගෙන අවසානයේ පරයන්කයට ගියාම එකපාරට මාව සාවිනන්ත නිින්දෙන් ගැස්සෙනවා කියන්නේ ඒ වගේ නිකන් උඩ ඉඳලා බිමට වැටෙනවා වගේ දැනෙනවා. අගාධයකට වැටෙනවා වගේ ඇදගෙන වැටෙනවා වගේ සැරින් සැරේට දැනෙනවා. ඒ දැනෙන වෙලාවට පස්සේ ස්වාමින්වහන්ස මේ මම කලිනුත් ඒ කියන්නේ ඔබ වහන්සේට පවසලා උපදෙස් ගත්තට මට හිතන සතිය පිහිටවන්න බෑ. නින්දක් නොවේ ගැඹුරු නින්දක් වගේ තැනකට යනවා. ස්වාමින්වහන්ස ආයේ මම එන්නේ ආනාපාන සතියෙමයි ඒ සිහියෙමයි මේක කඩින් කඩ වෙනවා. මට සවනස තාම තෝරගන්න බෑ. මේ වෙලාවේ මට ඒක ඒක ලොකු ප්‍රශ්නයක් කියලා හිතුවේ නැති නිසා මට කියන්න බෑ. ඒ අර ගැස්සෙන එක ඉන්නේ ගැඹුරු නිින්දට කලින්ද නිින්දෙන් පස්සේද කියලා. ඒ ගැස්සි ගැස්සි යනකොට කඳත් පහලට යනවා තේරෙනවා. ඒ කඳ පහලට යනවා නතර වෙනවා ආයි ගැස්සෙනකොට යනවා. වෙලාවකට හිරිවැටීමක් ඇඟේ නිකන් හිටි ගමන් පොඩි විදුලියක් එහෙම වගේ දැනෙනවා. ආපහු අර අර බ්ලැන්ක් තැනට යනවා. ස්වාමිනාද මට මෙතන සතිය පිහිටව ගන්න තේරෙන්නේ නැහැ. සතිය පිහිටව ගන්න තේරෙන්නේ නැති කර නෙමෙයි සතිය පිහිටලා තියෙන්නේ. නමුත් විශ්වාස කරන්නේ ඉතින් ඒක නිසා මෙන්න මෙහෙම ඉඟි දෙකක් දෙන්න පුළුවන්. කොහොම වැටි වැටි නැගිටිනවා වැටි වැටි නැගිටලා එක පාරක් නැගිටිනවා ඊට පස්සේ විනාඩි 10 15 එක දිගට බ්‍රයිට් රට නතර වෙනවා. මුලින් තමයි ඔය වැටෙනව කන්ට්‍රෝල් කරන්නත් බෑ නැගිටිනව කන්ට්‍රෝල් කරන්නත් බෑ යන්නේ. ඒතර පැයක් විතර භාවනා කරන යනකොට ඒක වේලාවකට ඒ කඩා වැටිලා නතර වෙලා කිසිම බාධාවක් නැති ලොකු සානුවක් ලොකු කලෙලියකට යනවා. එතකොට තේරෙන පටන් ගන්නවා දැන් නම් සහතික කරලා කියන්න පුළුවන්. හිත හැංගෙන්නෙත් නෑ. මේ සතිය සැක හිතෙන්නේ නැහැ. හොඳට සතිය නිකන් ඒකට කියනවා අදිමොක්ක චෛතසිකය කියලා. අදිමොක්ක කියලා කියන්නේ මේ පෙරදැක්මක් තියෙනවා. පැහැදිලි කළා කියත හැකි මේ ඉස්සරහට මෙච්චර වෙලාවක් යනකම් මට ආයේ ওই මොනම කරදරයක්වත් දෙන්නේ නැහැ කියලා. ඒකේ එක මේ සාක්කයක් දෙක මේ ප්‍රකාශයේ ප්‍රකාශ වෙනවා ගැසීම සිද්ධ වෙන්නේ ඉදට යන්නද ඉස්සලද ගියාට පස්සේද කියලා සාමාන්‍ය අත්දැකීම තමයි අසත්‍යමත් වුණා වගේ කියලා හිතට ඇති වෙන ලැජ්ජාව නැති කරමින් තමයි යාට ඩොක්කක් කරනවා වගේ පොළවේ ගහලා ආය සතිය ඇති කරන්නේ ඒ නිසා නැවත අවදි වීමත් එක්කම තමයි ඔය කියන මේ ගැස්ම ඇති වෙන්නේ ඊට ඉස්සර වෙලා ඒ මට්ටමට ඒ ජවනිකාවට වේදිකාව සකස් කරන්න ඉස්සර වෙලා කයට හිතේන එක තමයි තේරෙනවා. කයෙම හිත තියෙන හිත පිට යන්නේ. ඊට පස්සේ බලාගෙන ඉන්න මූල කර්මස්ථානය කය ඉරියව්ව හෝ ආනාපානේ ඉන්නේ ඉන්නේ ඉන්නේ සියුම් වෙලා අතේ අතතරපත් වෙනවා. යටපත් වීමක් සිද්ධ වෙනවා. අන්න ඒ විදිහට පරිසර සාධක හැදුනට පස්සේ තමයි ඉඳපු ගමන් හිත ලීන වෙනවා ආය අවදි වෙනවා ආය ලීන වෙනවා ආය අවදි වෙවි ටිකට යන්නේ ඒ කියන්නේ පෙරමග ලකුණු වගේක් තියෙනවා ඔය ඔය ජවනිකාවට හිත හැදෙන්නේ පූර්ව කෘත්‍යයකට පස්සේ භාවනාමය පූර්ව කෘත්‍යයට පස්සේ අන්න ඒවා එනකොට දැනගන්න ඕනේ මට දැන් මේ තියෙන සාමාන්‍ය සතිය හරියන්නේ ඉදිරි ඔය සැකමසු තන සැකහැට දැනගන්න ඕන නම් මේට වැඩි සතියක් සුපතිට්ඨිත සතිය කියලා එකට කියනවා. පතිට්ඨිත සතියක් නෙවෙයි සුපතිට්ඨිත සතියක් ඕනේ. අවදි වෙලා බලන්න හිටියොත් මේ සාමාන්‍ය ක්‍රියාකාරී ජීවිතයේ සතිය පිහිටීමේ ඉඳලා එහෙම නැත්නම් පෘථග්ජනයෙක් කො ඉඳගෙන යන්තම් යන්තම් ආධ්‍යාත්මික අත්දැකීම් ලබා ගන්නට හේතු වෙන සතියක ඉඳලා ආධ්‍යාත්මික තැනක ඉඳලා පෘථග්ජන අත්දැකීම් ලබන මට්ටමට මාරු වෙන්න ඕන අපේ හිතේ එතකොට ඒ ආධ්‍යාත්මික තලයේ ඉඳලා පු탁ජන අධ්‍යක්ෂකම් ලබන වෙලාවේ තමයි ගසලා බිම ආන්නේ වෙනස කෙල්ලෙක් වැඩිවියපත් වෙනවා කියලා එකක් තියෙන ලිංගික පරිණතයටපත් වෙනවා කියලා ආන්නේ වගේ භාවනා ජීවිතයේ ලිංගික පරිණතිය. යාට තේරෙනවා වෙලාවක මම අමු පු탁ජනය. අමු කාමභෝගී ඉඳලා හිටලා අතනින් මෙතනින් සතිය පිටවනවා. නිකන් අතනින් මෙතනින් අකුළු විදුරු කොටනවා. වර එක තියෙන නෑ මයි ජීවිතේ පූර්ණ දානික දැන් ආධ්‍යාත්මිකයි හැබැයි අර මෝඩ ගන්න ආයෙ හිට වෙන ගිහි එහෙම නැත්නම් මනුස්ස අඩුපාඩුකම් වගේ සිද්ධ වෙනවා ආන්නේ දෘෂ්ටි කෝණ දෙක අතර තමයි කරකැවිල්ල වෙන්නේ ඒ නිසා ওই වෙලාවේ සතිය කොහොමදක් තියෙනවා නැත්ති සුපතිට්ඨිත සතිය ඒකට අනුග්‍රහ කරන්න පුළුවන් ඒකට ආරාධනා පූර්වක වෙන්න පුළුවන් ඒ සඳහා කරන්න තියෙන්නේ අරමුණ හරියාගෙන එනකොට හිත කයට එනකොට දැනගන්න ඕන දැන් ඉදී යකා පොල් පොල් මල අතර ගණ්ඩායි හදන්නේ යකා පරල කපුව පරල වෙන්නයි හදන්නේ එතකොට මේ යකා කොට්ටෝරුව කියන්නේ මේ කපුවට උදව් කරන මිනිහා බයලා දිව්වොත් තොවිල් නටන්නේ ඌට කියන්න ඕනේ මේ යමන්තරේ හරියාගෙන එනකොට කපුව පරල වෙනවා ඒ වෙලාවට දකුණු අතට දීපං දුඹල වරමයි වං අතර දීපන් පන්දම ඔබ නිතරම ඉන්න ඕනේ බය වෙන්න එපා කියලා. ඉතින් උගක් කරාට කොට්ටුරව බය වෙනවා. කොට්ටුරව බය වුණොත් උින්න ගන්න බෑ. ඒක නිසා ලෑස්තිලා යන් යකෝ තෝණේ කෙවල් හදන්න එපා යකුන්න බය නම් හොඳ තොවිලක් නටන්නයි හදන්න. මම යෝජනා කරන සතිය නැහැ කියලා කියන්න එපා. සුපතිත්ත්‍ය සතිය නැති බව විතරක් තේරුම් ගන්න ඒකටත් උදව් කරන්න වරින් වර වරින් වර ඕක ඉවර වෙන ජවනිකාවේදී ලොකු ආලෝකයක් එනවා. ආලෝකයක් නෙවෙයි කියන තේ පිරිසුදු ගතියක්, සැකහැර ගතියක්. එතකොට තේරෙනවා ඉස්සෙල්ලා මට පාන්නයක් තිබුණේ නැහැ කියලා. අනිත් ලකුණ තමයි ඔකට ලෑස්ට් වෙන පෙරමග ලකුණ හොඳට අඳුරගන්න. උඟක් වෙලාට ඕක වෙන්නේ රෙසිඩෙන්ෂල් රිට්‍රීට් වල විතරයි. මොකද ගෙවල් දොරවල් ඉන ගමන් කලාතුරකින් තමයි ගෙදර සිද්ධි වෙන්නේ භාවනා මධ්‍යස්ථානට. ඒක කාම ලෝකෙනේ. හරි අමාරුයි. රෙසිඩෙන්ෂල් රිට්‍රීට් එකට ගියාට පස්සේ දවස් 3-4ක් ගියාම අපිට කාලසටහන සිද්ධ වෙනවා. පිරිස හඳුනා ගන්නවා. පරිසරයේ කාලගුණය අනුගතතර පස්සේ හිත ආධ්‍යාත්මික ජීවිතයකට පුරුදු වෙනවා. අන්නේ පරිණතිය තමයි යෝග සිද්ධ වෙන්නේ. ඔක හොඳ දෙයක්. ඒ නිසා බය වෙන දෙයක් නැත්තේ නෑ. හොඳයි. අපිට වෙන විශේෂයෙන් සාකච්ඡා කරන දෙයක් නැත්නම් අපිට මේ කාලය ගත කරන්න පුළුවන් සක්මනක් සඳහා වේලාව සඳහන් වෙන්නේ 2යි 1යි 45යි. අවසරයි ස්වාමීන් වහන්සේ. සංඥාසි ධර්ම දේශනාවේදී සඳහන් කරා නිබ්බිදාව අවස්ථාවේ හිත ප්‍රබෝධමත් වුණා වගේ නිින්ද නොයන වගේ දැනෙනවා කියලා. ඒකත් ඒ වගේ අවස්ථාවක ධර්ම දේශනාවක් වගේ අහුම්කන් දෙන්නට ඒක ප්‍රශ්නයක් වෙද්දී භාවනාව කරගෙන යනවා. ප්‍රශ්නය විය යුතුම නෑ. හැබැයි ධර්ම දේශනා කැවීම ඒකාන්තයෙන් මේ தත්තට උත්තරයක් වෙනවයි කියලා කියන්නත් බෑ. මේකට කොයි එක හරියනවද කියන්න බෑ. මොනම දෙයක් නොකරත් ඒකෙම සුව වෙන තැනක් මේක. පොඩි හැල හැප්පීමක් එනවා. අනිශ්චිතතාවයක් එනවා. කැළඹිල්ලක් එනවා. ඒක අවශ්‍යමයි. ඒක අත්‍යවශ්‍යයි. ප්‍රතිශක්තියක් වැඩේ. විශ්වාසයක් ඇති වෙන නිසා ඒකට උත්තර හොයවෙන්නේ නැතුව කියලා ප්‍රශ්නකුත් නැහැ. සමහර වෙලාවට උත්තර හම්බ වෙනවා. බණක් අහනකොට ධර්ම සාකච්ඡාවක් කරනකොට එහෙම නැත්නම් එක එක පිළියම් ක්‍රම යොදනකොට ඒව තමන්ගේ අන්තිමට මේ ක්‍රම සහ විදි මල්ලට එකතු වෙනවා. අඩුම කැඩුම වලට එකතු වෙනවා. හැබැයි ඒ මල්ල වෙන කෙනෙකුට අදාළ නැහැ. විදයන් නැති වෙන්න පුතේ දේශනාවකට එහෙම සවන් දුන්නට ඒක ප්‍රශ්නයක්. උත්තරයක්ම වෙන්නේ නැහැ. උත්තර වෙන්නත් ඉඩ තියෙනවා. ඒ වගේ හොල්මන් දෙක තුනක් හරහා තමයි ඉදිරියට යන්න වෙන්නේ. එහෙම නැත්නම් ඒ වගේ නිින්දයක් නැත්තත් ආවොත් මෙන්න මේක ඒකාන්තෙම හරියන උත්තරේ කියලා නෑ. මොකද මේ නිින්දයක් නැති ගතිය මේ වැඩිම ජීවුණට අවශ්‍ය අංගයක්. ඒක හරහා යන්න ඕනේ. එහෙම නැතුව මේ ඒක මඟහරවලා ගියොත් අත්දැකීම අංග සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒක බේතර කසායට මාත්‍රා මේ මොනවද කියන්නේ මේ අනුපාන. ඒ අනුපාය නැතුව හරියන්නේ නැහැ. ඒ නිසා දවස් දෙකක් නිින්ද කියන එක මොකද? ප්‍රශ්නයක් නැහැ. හොල්මන් තමයි. ඉන්සොම්නියා. දේ වෙනකන් තේරෙනවා මොකාට යනවත් දන්නේ මට හෙට නිින්දයයි කියලා හිතනවා දවස් 30ෙම වැඩ රැට ආයෙ නිින්දයක් නැහැ. අනිද නිින්දයයි කියලා හිතනවා. එතකොට ඉන්න වයර් මාරු වෙලා තමයි අනේ ටික දවසක් ගියාම හිටගෙන බුද්ධ නිින්දයක්. බය වෙන්න දෙයක් නැහැ. එහෙන් පරිප්පු ගන්න නැතුව මේ ගේම යන්න බෑ. කරලා කරලා තියෙන අකුසල කර්ම වල හැටියට අනුන්ට දීලා තියෙන ගිනි ගෙඩි වල හැටියට ආපෝ ගෙවන්න එපා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මුලම දවසේ ඔබ වහන්සේ ධර්ම සාකච්ඡාවේදී ප්‍රකාශ කළා ඇමරිකාවේදී ඔබ වහන්සේ කුඩා ළමයි පිරිසක් එක්ක නිහඬේ හඬ පිළිබඳව පොඩි මේ ව්‍යායාමයක් කළයි කියලා. එතකොට ඒ ළමයි හරි ලස්සන රචනා ලිව්වයි කියලා සාමාන්‍යයෙන් පුංචි ළමයි හරිම අව්‍යාජ විවෘත නාකි කියන්නේ නම් කොහොමදත් වෙනස්. එහි ස්වාමීන් වහන්සේ අපි වගේ සංස්කරණය කරන්නේ නැහැ කිසිම දෙයක් මේක සංස්කරණය කරනවනේ ඒක සංස්කරණයක් විතරනේ තියෙන්නේ ඇත්ත ප්‍රകൃතියක් ඇත්තම නෑ එහේ පිළිගන්නවා ඉතින් මොකක්ද කියන්නේ කියන්නේ ස්වාමීන් වහන්සේ ඒකෙන් අපිට ඉගෙන ගන්න හුඟක් දේවල් තියෙයි මම හිතනවා ඔබ වහන්සේට මම ඉල්ලීමක් කරනවා ඒක ඉන්ටර්නෙට් අන්තර්ජාලයට ඒකේ ශානගේ Facebook එකේ දාලා තිනවා මුළු සුමානෙම කරපු කතා ළමයි ලියපු හැම ප්‍රොජෙක්ට්ස්ම ඒකට චිත්‍රයක් මාර්ගෙන් අඳුන්නේ නැත්තම් මයික් එකට මොනවද කියනවා ඉතින් ඒ ටික එකතු කරලා තියෙනවා ඉතින් Facebook තියෙන හැටි විතරකට යන්න පුළුවන් මම සාමාන්‍යයෙන් මම යන්නේ නැහැ ඒකට පස්සේ සුනිල් තේවල තිබුණා හිතන්නේ සුනිල් අමිතිරිගලට හැමදම වෙනකොට ඒ ළමයින්ගේ හැම වෙලාවෙම ගන්නවා රෙස්පොන්ස් එකක්. චිත්‍රයක් මාර්ගෙන් හරි ප්‍රොජෙක්ට් එකක් දීලා ප්‍රොජෙක්ට් ලියලා ඉතින් පොඩි ළමයෙක්ගේ ප්‍රොජෙක්ට් එක හිතා ගන්න ඕනේ ඉතින් කොච්චර අහිංසකද කියලා. අපි හරි ඩියුටිෆුල් ලෝ. කිව්වට පස්සේ මට මේ සවුන්ඩ් සයිලන්ස් ගැන වචනයක් ලියන්න ඉන්න කියලා ඉතින් චිත්‍රයක් කරනවා. ඒ නැත්නම් ග්ලෑඩ් ගේම් එක කියලා you must find a reason to be glad under any circumstances කිව්වම ඒකට ප්‍රොජෙක්ට්ස් කරනවා කියනවා. මට ඊයේ මෙහෙම වුණා. මට ඒ නිසා ඒකේ මෙන්න මේ ග්ලෑඩ් රීසන් එක මම මේක හොයාගත්තා. ඉතින් අනිත් එක්කනා කියන ඕක වුණාම ඇයි මේක? ඒක එක්කනා එක එක නේ මමත් මමත් නිතර මම යමෙක් නෙවෙයි මම ওই ඉඳගෙන අහගෙන ඉන්නවා. මේ ඔය ඩයලොග් එක කියනවා. හරි හරි පුදුමයි. එවැනි හිතක ටික කාලයක් යනකොට සතිය මොන විදිහට අඳුරගනීද? ජීවිතේ මෛත්‍රී කියන එකට මොන විදිහට අඳුරගනීද කියලා මොකද අපි කිසිම විදිහකට ක්‍රමයකට නෙවෙයි අඳුරලා දෙන්නේ. කිසිම ක්‍රමවේදයක් නැහැ. ඒගොල්ලෝ කරකෝල තැරලා දෙන උත්තර දිහා බලනවා. ඔය හරි ආසාවෙන් උත්තර දෙනවා. මේ මිනිස්සුගේ ඒ පොඩි උන්ගේ තියෙන ආසාවක් ඒ දවසක් මට මේ එකට එන්න තිබුණේ ඒ මට විනාඩි 5ක් විතර පමා වුණා. පමා වෙනකොට මේ ළමයි දැඟලිල්ල ප්‍රොජෙක්ට්ස් එක ඉදිරිපත් කරගන්න එන්නේ නැහැ කියලා. ඉතින් දීපකනාව එක්කනේ ස්වාමීන් වහන්සේ නිින්ද කියලා දන්නේ නැහැ කියලා තමයි මම ආවේ. දාහනේ පස්සේනේ මං කියව නෑ පොඩ්ඩයි පමාවුනේ කියලා. යන්නකම් පමයි අර හදාගෙන ලියාගෙන ආපු ටික ඉදිරිපත් කරා. ඉතින් ඒක මේ හරි උනන්දු කරන සුළුයි පොඩි පොඩි පිටසක් හිටියේ. ඒ වුණාට මේ මං ඇහුවා මේ තනි අතේ අප්පුඩියේ සද්දේ මොකද්ද කියලා. ඉතින් ශාන මේ සෙන් බුද්ධහම කරන මේ ඉතිවා කව ස්වාමීන් වහන්සේ කිල්ලෝරට මේ පොඩි උන්ට ගෙනියන්න හදනවා කියලා. මම උඹලා වගේ සීමාවක් නැහැ පොඩි උන්ට. උන්ට කියලා දුන්නාට පස්සේ යනවා කිල්ලෝරක්ම නැහැ. ක්‍රමික වර්ධනයක් නැහැ. උන්ගේ තියෙන්නේ දඩඩස් කාලා පයින්. ඒ පුදුම වීරි. ඒ වගේම මේ පුදුම අහිංසකයි. හැබැයි අර කොහොම හරි යාළු කරලා කතා කරන දන්න ගන්න ඕනේ. ඒක ගන්න බෑ. ඒක ඒක හැමදාටම හැම කෙනාටම හරියන්නේ නැහැ. ඒ කට්ටිය කතා කරන මට්ටමන ගන්න ඕනේ නිකන් පොඩි එකෙක් යාළු කරගන්න එකයි කෙල්ලෙක් යාළු කරගන්නවා දෙකම එකයි. අමාරුයි. ස්වාමීන් වහන්සේ කොහොන් එක ගැන මේ මොකක්ද ළමයින්ගේ ප්‍රතිචාරය? තනියට අප්පුගේ කිව්වේ මේ ශාන කතා කරා මම ඉස්සෙල්ලා මේ නිහඬේ හඬ ඇහුවට පස්සේ තමයි කමාරු චිත්‍ර ලිව්වා. සමහරු මේක මේ ভাইබ්‍රේෂන් එකක් විතරයි එනර්ජි එකක් විතරයි කොහොම එක එක එක එක දේවල් කියනවා තනියතේ මේ තනියතේ අප්පුඩි සද්දෙත් නිහඬේ හඬම තමයි ඉතින් ඒ කට්ටිය මේ කනෙක් වෙනවා මේ ප්‍රශ්න ඔලුවට දාපු ගමන් එළියට එන එකේ දඩස් කාලා කියනවා ඉතින් ඒක අපිට ඉල්ලමක් පාදගත්තා වගේ ස්වාමීන් වහන්සේ ඒකම තමයි මාත් කිව්වේ හරි අව්‍යාජ හරිම ඕපන් ගැතියි. ඇත්තටම වයසක කට්ටිය ව්‍යාජයි. එච්චරයි කියන්නේ තියෙන වෙන මොනක්ක කියන්නේ දැන් අව්‍යාජකම ගැන ආඩම්බර වෙන්න දෙන්නේ උපත්තිම අපි අව්‍යාජයි. මේ උගත්කම වැඩි වෙන්න වැඩි වෙන්න දැනුම වැඩි වෙන්න වැඩි වෙන්න වයස යන්න යන්න හොදලා ගොඩ ගන්න බෑ. ව්‍යාජ කිව්වහම මූත්‍රාංකය කියන කහලා දිනනවා. නෑ. මේ ඉලා මීහරක ගුණා කරත් බැඳගෙන යනකොට කරත් යන ගම මූත්‍රා ගන්න උගේ අර මේ මෙහෙම මෙහෙම වෙවිනේ මූත්‍රා වෙන්නේ. පාරේ ඇඳෙන ඉර මේ මේ මේ මේ මේ මේ නෑ. මේකට කියනවා මූත්‍ර වංකේ කියලා. චන්ද්‍ර වංකේ කියලා කියනවා පස්වෙනි දවසේ හඳට. ඉතින් වයසට යන්න යන්න වංක ගති, චපල ගති, මායා ගති, ෂට ගති ඒකේ නූල් බෝලයක් විතරයි ඉතුරු වෙන්නේ. කිසිම අහිංසකකම නැහැ. කිසිම නිහතමානීකමක් නැහැ. නිහතමානීකම පෙන්නනවා සුපර් මාකට් එකකින් ගෙනල්ලා පෙන්නන. මේ බලන්න මගේ යුතු නිහතමානී. බලනකොට සුපර් මාකට් එකකින් ගෙනල්ලා තියෙනවා. ඒකේ ශානස්ටි කියලා ඉන්ටර්නෙට් එකට දැම්මගත්තොත් නම් ලොකු දෙයක්. ඒකට ලිව්වොත් කියලා වයි මනුස්සගේ වැඩේම මුළු ජීවිතේම ඒකට ගත කරන්නේ. මුළු ජීවිතේම ළමයි ඉස්කෝලේ හරි නැහැ, ගෙදර තියන උගන්නගෙන ඒ අනික් අයත් එක්ක මේ බෙදලා දීලා මේ ලෝකේ විනාශ වෙලා තියෙන එකට මේ ළමයි ඇලියලා තිනවා මම මට ළමයි හම්බෙන ප්‍රශ්න නිසා මගේ ගුරුවරු භාවනා කරන්නට කැමති වුණේ නැහැ මගේ ගුරුවරු නැති වුණා මට දැන් ගුරුවරු දෙන්නෙක් ඉන්නවා ඒ තමයි මගේ ළමයි දෙන්නා උදේ ඉඳලා හැන්ද වෙනකම් මට උගන්වනවා ඒක ලියපු කාරණා 108ක් අච්චු ගහලා අපි ලිව්වා ඡාන පොතක් ලිව්වා for the practicing mothers and moms and dads කියලා 108ක් පොයින්ට්ස් <coughs> තියෙනවා 108ටම ඔහානා කාටුන් ඇඳලා තියෙනවා. ඒකේ පිටු 108ක පොතක් අච්චු ගන්න තමයි අපි සැලසුම් කරේ. ඒක දැන් අත්‍තරම ෆයිනල් print එකේ තියෙන්නේ proof එකේ තියෙන්නේ. ඒ භාවනා මධ්‍යස්ථානේ තක්කර 108ක භාවනා මධ්‍යස්ථානේ. ඉතින් එයාගේ වැඩේම ඒවා මේ සාමාන්‍ය පොඩි දරුවෙන්ට නැටුම් මාර්ගයේ සංගීත මාර්ගයේ දරුවෙක් ඔලුවට දාන එක තමයි වැඩේ. ඉතින් ඇමරිකාව වගේ රටක ඒක තේරුම් අරගත්ත මිනිස්සු ඉන්නවයි කියනකොට හරි පුදුමයි මට. මොකද ඉන්න හරියක් ඉන්නේ කාමභෝගී මිනිස්සු. නමුත් ඒකේ ආධිනව විඳ කොටසක් ඉන්නවා. ඇතුළෙම හොයන උත්තර. ඒක ඇතුළෙම ඉඳගෙන උත්තර හොයනවා. ඉතින් මං වගේ කෙනෙක් ගියාම ආශා කරේ ලෝකේ බෝලේ ගෙනල්ලා පොඩි උණ්ඩ පින්නවා මෙන්න මෙතන අපි ඉන්නේ ධම්මජීව හාමුදුරු මෙතන ඉඳලා ආවේ. මැදින් නෙවෙයි ආවේ වටෙන් ආවේ. කියලා එයාට කියලා දෙනවා මේ ආශා කරේ තියෙන පුංචි රටක් අමතර ಜಾති රටක් පුදුමාකාර හැකියාවල් තියෙන රටක් ලෝකෙ <coughs> ඔක්කොටම බහ කතා බහට ලක් වෙච්ච රටක් ඒකට ලංකාව කියලා කියන්නේ. ඕගොල්ලෝ ඉන්නේ මෙතන. කියලා නිකන් මේ ලෝක දෙකක් සම්බන්ධ වීමක් තියෙනවා. පොඩි පිරිසක් හිටියේ. පොඩි ළමයි හිටියේ 6 දෙනයි හැමදාම හිටියේ. සමහරලාට 13 දෙනෙක් වෙනවා. ඒ කට්ටියගේ අම්මලා තාත්තලාත් ඉන්නවා. පාඩි ජොලි වැඩේ. මේ නාගිත් එක්ක අවුරුදු ගාණක් හිටියට වැඩි වටසක්. ස්වාමීන් වහන්සේ අපේ පාසල් වලට භාවනා ඉගෙනීමේ අදහසට ඔය ඔය පොතත් ඇතුළත් කරගන්න පුළුවන් වෙන්නේ ස්වාමීන් වහන්සේ. ඉතින් බලලා තියෙනවා සලකා බලන්නේ නැහැ කියෝනේ. ඒකයි. කවදා හරි රාජ්‍ය නායකත්වයට පොඩි ඉරිපත් වෙච්ච දවසේ හරියනවා. එතකම් බලාපු ලොක්කොත් එක්ක වුවා කියලා දෙන්න අයියෝ. ඔය ලොක්කව ඔය පොඩි වයසට ගන්න බෑනේ මොන જાති කියලා. ඒක නිසා එතකොට අපිට අමතක වෙලා. දැන් මම හරි සතුටු වෙනවා මට මට පොඩි උන්නේ නැති ගැන. මේ පැවිදි වෙච්ච එක. මට හැම වෙලාවෙම දැන් මට කියන්නේ සාදු මුත්තා කියලා. සාදු මුත්තා. මුත්තා කියන්නත් බෑ. සිය තාත්තා කියන්නත් බෑ. ඉතින් මයින්ඩ්ෆුල් ෆැමිලි එකේ මේ සාදු මුත්තා මට තියෙන කතන්දර කියන්නේ ළමයි හැම කියන කියන කතන්දර උන් කියන ඕක අපි දන්නවා ස්වාමීන් වහන්සේ කියලා. මොනවා හරි කතන්දර පුරපේනකොට උන් ඔළුව පාත් කරනවා. මම ඇයි නෑ ඕක තමයි දන්නේ. අටුවක් වගේ බුද්ධම දැනුමක් තියෙනවා අපි නිකන් මේ අහිංසක වෙනවා හැබැයි අහිංසකව ඉදිරියපත් වෙනකොට ඒගොල්ලෝ දිනනවා අපි පැහැය වෙන්න කියවම ඒගොල්ලෝ sannivedana කපලා දාන්න නිකන් වැඩක් නැහැ නේ කතා කරලා වැඩක් නැහැ පුළුවන් තරම් ඒගොල්ලෝ කතා කරන දණ කරන්න ගියාම අපි කිට්ටු කරන්න බැරි තැනකේ ළමයි ඉන්නේ අපිට හිතා ගන්න බැරි ආධ්‍යාත්මික තැනකේ ඉන්නේ ඒක අගේ කරනවා නම් ඒක අගේ කරන්න මං වගේ පිටින් ඉඳලා බලන්න මට නැහැ කිසිම සම්බන්ධයක් ඉතින් ඒකට මට තියෙන සුද්ධ ලාභේ හරි අපි දෙකයි වෙලාව අපි මෙතන සක්මන්ට යනවා සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි